අපි කවුරුත් ජීවිතේ මොකක් හරි උරුමයක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවනේ. ඒත් ගුරුවරයෙක්ගෙන් ශ්‍රාවකයෙක්ට ලැබෙන්න පුරන් වටිනාම සැබෑම උරුමය මොකද්ද කියලා කවදා හරි හිතලා තියෙනවද? අන්න ඒ ගැඹුරු ප්‍රශ්නෙට පිළිතුර තමයි අද අපි මේ ධම්මදායාද සූත්‍රය ඇසුරෙන් හොයන්න යන්නේ. හරි. අපි මේ ප්‍රශ්නෙම්ම පටන් ගමු. මොහොතක් මේ ගැන හිතන්න. ඒක භෞතික වස්තුවක්ද? සල්ලිද? දේපොළද? එහෙම නැත්නම් ඊට වඩා එහාට ගිය දෙයක්. ඒ කියන්නේ ප්‍රඥාවද? මේ සම්පූර්ණ විග්‍රහයම දිගහැරෙන්නේ ඔන්න ඔය මූලික පැණේ වටා තමයි. මෙන්න තියෙනවා බුදුරජාණන් වහන්සේගේ මූලිකම ඉල්ලීම. මේ ප්‍රකාශය ඇතුලේ පැහැදිලි මාර්ග දෙකක් ගැන කියවෙනවා. එකක් තමයි ධර්මයේ උරුමකාරයක් වෙන එක. ඒ කියන්නේ ප්‍රඥාව උරුම කරගන්න එක. අනික තමයි ආමිසේ, ඒ කියන්නේ ලාභ සත්කාර, කෑම බීම වස්තු වගේ භෞතික දේවල් වල උරුමකාරයක් වෙන එක. ඉතින් ශ්‍රාවකයෙකුගේ මුළු ගමන් මගම තීරණය වෙන්නේ මේ දෙකේ මොකද්ද තෝරගන්නේ කියන එක මත. එතකොට මේ මාර්ග දෙක තෝරාගත්තම ලැබෙන ප්‍රතිඵල මොන වගේද? බුදුහාමුදුරුවම පැහැදිලි කරනවා ශ්‍රාවකෙක් භෞතික දේවල් පස්සෙම ගියොත් මිනිස්සු කතා වෙන්නේ කොහොමද? අනේ බලන්නකෝ බුදුන්ගේ ශ්‍රාවකයෝ දුවන්නේ බඩු පස්සේ කියලා. එතකොට මේ නින්දාව ශාස්ත්‍රුන් හන්සෙටත් යනවා. ඒත් ශ්‍රාවකයා ධර්මයේ උරුම කරගත්තොත් මොකද වෙන්නේ? එතකොට මිනිසු කියනවා ආ බලන්න ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් ඇත්තටම උරුම කරගෙන තියෙන ධර්මයමයි කියලා. එතකොට ප්‍රශංසාව ශාස්ත්‍රුන් වහන්සේටත් යනවා. ඉතින් පේනවනේ මේ තෝරා ගැනීම ශ්‍රාවකයාට විතරක් නෙවෙයි ගුරුවරයාගේ කීර්තියටත් කිලිඹ බලපානවා. හරි. මේ කාරණය තව ටිකක් ප්‍රායෝගිකව තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ හරිම අපූර්වමාවක් ගේනවා. මේක හරිම සරල, ඒ වගේම මතක තියාගන්නත් ලේසි, හරිම බලවත් කතාවක්. කතාව දිගහැරෙන්නේ මෙහෙමයි. දවසක් බුදුරජාණන් වහන්සේ දන්වලඳලා ඉතිරි වෙච්ච ආහාර ටික කුසගින්න හිටපු භික්ෂුන් දෙන්නෙකුට පෙරනමනවා. දැන් පළවෙනි භික්ෂුව මෙහෙම හිතනම බුදුහාමුදුරුව අපට කිව්වේ ධර්මයේ උරුමකාරයෝ වෙන්න කියලානේ. ආමිසේ නෙවෙයි. මේ ආහාරය කියන්නේ ආමිසයක්. ඒ නිසා මම මේ බඩගින්නේ ඉවසගෙන ඉන්නවා. හැබැයි දෙවෙනි භික්ෂුව හිතන්නේ නෑ. මම මේක වළඳලා මේ බඩගින්නයි දුර්වලකමයි නැති කරගන්නවා කියලා උන්වහන්සේ ආහාරය වළඳනවා. අවසානයේදී බුදුරජාණන් වහන්සේ කාටල වැඩිපුර ප්‍රශංසා කළේ උන්වහන්සේ වඩාත්ම ප්‍රශංසා කරන්නේ කුසගින්න ඉවසගෙන හිටපු අර පළවෙනි භික්ෂුවට. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි ඇයි ශාරීරිකව දුකක් විඳදරාගත් කෙනාට ඒ තරම් ප්‍රශංසාවක් ලැබෙන්නේ? බැලු බැල්මට අනිත් භික්ෂුවගේ තීරණය තමයි වඩාත් ප්‍රායෝගිකයි වගේ පේන්නේ. හැබැයි මේකේ ඊට වඩා ගොඩක් ගැඹුරු හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේකට හේතුව පැහැදිලි කරනවා. උන්වහන්සේ දේශනා කරන්නේ ඒ භික්ෂුගේ ඉවසීම දිගුකාලීනව ආධ්‍යාත්මික දියුණුවට ලොකු රුකුලක් වෙනවා කියලා. බලන්නකෝ අල්පේච්ඡතාවය කියන්නේ නිකම්ම බත්පතක් අතහරින එක විතරක් නෙවෙයිනේ. අද කාලේ හැටියට කිව්වොත් අලුත්ම ෆෝන් එකක් ගන්න නැත්නම් අනවශ්‍ය බඩුවක් ගන්න හිතන ආසාව පාලනය කරගන්නවා වගේ දෙයක්. ලද දෙයින් සතුටු වීම ඒ කියන්නේ අනිත් අයගේ දේවල් දිහා බලලා සුසුම් හෙලන්නේ නැතුව Tamanට තියෙන දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන එක. ඔන්න ඔය ගුණාංග ටික එකතු වුණාම ධර්ම මාර්ගයේ යන්න ඕන ශක්තිය, ඒ කියන්නේ වීරිය ඉබේම මතුවලා එනවා. එතකොට තේරෙනවනේ මේක නිකම්ම කෑම වේලක් අතහැරීමකට වඩා කොච්චර එහා ගිය දෙයක්ද කියලා. මේක ධර්ම උරුමේ දැනුවත්වම තෝරා ගැනීමක්. හොඳයි. බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කරලා විවේක ගන්න කුටියට වැඩම කරනවා. හැබැයි දේශනාව එතනින් ඉවර වෙන්නේ නැහැ. ඔන්න දැන් වේදිකාවට එන්නේ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ ඉඩන්වීම තවත් ක්‍රමානුකූලව හැමෝටම ගැළපෙන විදිහට විග්‍රහ කරලා දෙන්නේ. මේ අවස්ථාව හරිම වැදගත්. ශාස්ත්‍රුන් වහන්සේ මූලික අදහස දෙනවා. ඊට පස්සේ අග්‍ර ශ්‍රාවකයා ඒක තවදුරටත් විස්තර කරනවා. මේකෙන් අපිට පේනවා මේ ධර්ම කරුණවල තියෙන ගැඹුර සහ ප්‍රායෝගික වැදගත්කම කොයිතරම්ද කියලා. සාරිපුත්තයන් වහන්සේ මුලින්ම පැහැදිලි කරනවා මේ ඉගැන්වීම කීප දෙනෙක්ට විතරක් අදාළ දෙයක් නෙවෙයි කියලා. ශාසනයේ ඉන්න ජේෂ්ඨතම අධ්‍යක්ීම් බහුල මහතිරුන් වහන්සේලාටත් මධ්‍යම මට්ටමේ ඉන්න මජ්ජිම භික්ෂූන්ටත් ඒ වගේම ශාසනයට අලුතින්ම ආපු නවක භික්ෂූන්ටත් මේ හැමෝටම ඔය මාර්ග දෙක, ඒ කියන්නේ නින්දාවට සහ ප්‍රශංසාවට ලක්වෙන විදි දෙකම එක වගේම අදාළයි. මෙන්න සාරාංශය. සාරිපුත්යන් වහන්සේගේ විශ්ලේෂණයට අනුව නින්නා ලැබිය යුතු ශ්‍රාවකයා කියන්නේ කවුද? සරලවම කිව්වොත් ගුරුවරයාගේ ආදර්ශය අනුගමනය නොකරන කෙනා. උදාහරණයක් විදිහට හුදකලාව නොසලකා හැරීම කියන එක අදට ගලපගත්තොත් මොහොතක්වත් ෆෝන් එකෙන් සෝෂල් මීඩියා වලින් ඈත් වෙලා නිහඬ වෙන්න බැරි කෙනෙක්. භෞතික භාණ්ඩ ගොඩගසා ගැනීම කියන්නේ අද කාලේ තියෙන පරිභෝජනවාදයට අහුවෙලා අනවශ්‍ය විදිහට බඩු එකතු කරන කෙනෙක්. ඒත් ප්‍රශංසාවට ලක්වන ශ්‍රාවකයා දවසකට පොඩි වෙලාවක් හරි Taman එක තනියම ඉන්න භාවනා කරන්න කාලය හොයා ගන්නවා. අනවශ්‍ය දේවල් අතහැරලා සරල ජීවිතයක් ගත කරනවා. ඔන්න ඔය විදිහට තමයි ධර්මයේ ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්නේ. හරි. අපි දැන් දන්නවා මොකද්ද තෝරගන්න ඕනේ ඇයි ඒක තෝරගන්න ඕනේ කියලා දන්නා. හැබැයි තියෙන වැදගත්ම ප්‍රශ්නේ තමයි කොහොමද මේ ධර්මෝරුමය ප්‍රායෝගිකව අපේ කරගන්නේ? ඒකට තියෙන ක්‍රමවේදය කියන්නේ පාර මොකක්ද? සාරිපුත්තයන් වහන්සේ පෙන්වා දෙනවා ධර්මෝරුමයට බාධා කරන අපි අනිවාර්යයෙන්ම අත්තරින්න ඕන පාපී අකුසල් දේවල් ටිකක් මෙන්න ඒ ලයිස්තුව. ලෝභය, ද්වේෂය, ක්‍රෝධය, බද්ධ වෛරය, ඊර්ෂාව, මසුරුකම වගේ දේවල්. මේ ඔක්කොම එකට ගත්තම මේවා හරියට අපේ මනස ඇතුලේ තියෙන ഘോഷාවක් වගේ. අපේ හිත ව්‍යාකූල කරලා හරියට හිතන්න දෙන්නේ නැතුව අපිව වළක්වනවා. ඉතින් ධර්මෝරුමේ ලබා ගන්න නම් මුලින්ම මේ ഘോഷාව නිහඬ කරගන්නම ඕන. ඉතින් කොහොමද අර කලින් කියපු අකුසල් ටික අත්තරින්නේ? ඒකට තියෙන විසඳුම තමයි මධ්‍යම ප්‍රතිපදාව සූත්‍රයේ විස්තර වෙන විදිහටම මේ පාරේ යනකොට තමයි අපිට දහම් මැස පහළ වෙන්නේ නුවණ ඇති වෙන්නේ අපේ හිත සංසිඳිලා සුවිශේෂී ඥාණය ලැබිලා ආර්ය සත්‍ය අවබෝධ වෙලා අවසානයේදී නිවන කරාම යොමු වෙන්නේ. ඒ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි. මේක තමයි අර සියලුම අකුසල් නැති කරන්න තියෙන පැහැදිලිම මඟ සිටියම. මේක කොටස් තුනකට කඩන්න පුළුවන්. පළවෙනියට ප්‍රඥාව. ඒ කියන්නේ සම්මා දිට්ඨි සහ සංකප්ප. එනම් යථාර්ථය හරියට දැකලා යහපත් අරමුණු ඇති කරගන්න එක. දෙවනුව සීලය. ඒ කියන්නේ නිවැරදි වචන, ක්‍රියා සහ ජීවනෝපාය තුලින් අනුන්ට හිංසාවක් නැතුව ජීවත් වෙන එක. අවසාන වශයෙන් සමාධිය. ඒ කියන්නේ නිවැරදි උත්සාහය, සිහිය සහ ඒකාග්‍රතාවය තුලින් මනස පුහුණු කරන එක. ඔය අංග 8 මේකට එකතු වෙලා වැඩ කරනකොට තමයි ධර්මයේ සැබෑම උරුමකාරයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මේ පැරණි ගැන්වීම අපේ නූතන ජීවිතයට ගලපගෙන අපි අපෙන් මහගන්න ඕන ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. හැම දෙයක්ම මිලදී ගන්න, අයිති කරගන්න කියලා අපිට බල කරන මේ ලෝකේ අපේ මීළඟ තීරණයේදී තනියට වඩා ප්‍රඥාව, භෞතික දෙයකට වඩා සැනසීම තෝරගන්නේ කොහොමද? මේකේ එකපාරක් කරන තෝරා ගැනීමක් නෙවෙයි. මේක ජීවිතේ අපි ගන්න හැම පොඩි තීරණයක් ඇතුළෙම හැංගිලා තියෙන දෙයක්.